ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවට අනුසුරුව තමයි කරුණාව වඩන්නේ. කරුණාවෙන් පස්සේ තමයි මුදිතාව වඩන්නේ. මුදිතාවෙන් පස්සේ උපේක්ෂාව වඩන්නේ. ඒක අනුකීලස් තියෙනවා. මෛත්‍රී ධ්‍යාන නොලබා කරුණා ධ්‍යාන ලැබෙන්නේ කරුණා ධ්‍යාන නොලබා මුදිතා ධ්‍යාන ලැබෙන්නේ ඒ තුනේම ධ්‍යාන නොලබා උපේක්ෂා ධ්‍යාන ලැබෙන්නේ ධ්‍යාන වඩනකොට ඒක අනුකීල වෙලා දැනගෙන තිබීම වැදගත්. නැත්නම් අපි හිතුව හිතුව විදිහට බලන්න ගියොත් එහෙම ඒවා ලැබෙන්නේ නැහැ, කෙරෙන්නේ නැහැ. එසේ නමුත් අපි දිනපතා මේ භාවිතා කළ යුතු ආකාරය දැන සිටීම ප්‍රයෝජනයි. කරුණා කරුණා කියන්නේ පරදුක්ඛේ සති සාධුණං හදේ කම්පණං කරෝතිටි කරුණා කරුණාව තෝරන්නේ මෙහෙමයි අනුන්ගේ දුකම් දුටු තැන සත්පුරුෂයන්ගේ හද సంతානේ උණු වෙන ගතිය. හදේ කම්පණම් කරන හදවත හිත උණු වෙනවා. හද කියන්නේ මෙතන සිතට නමක්. සිත උණු වෙනවා. උණු වෙනවා කියන්නේ බලවත් දයාවක් අනුකම්පාවක් ඇති වෙනවා. ඒකට තමයි කරුණා කියලා කියන්නේ. එක්තරමන දුක්ඛිත සත්‍යය දුකටපත් වූ කෙනෙක් ඇතොත් තමයි ඒක ඇති වෙන්නේ. දැන් දෙමව්පියෝ කුඩා දරුවා කුඩා කාලේ මෛත්‍රියේ දරුවාට දුකක් වේදනාවක් මුණක් ප්‍රතිශ්‍යාවක් ඉසරදයක් බඩේ අමාරුවක් හැදෙනාම කරුණාව. ඒ දරුවා එකෙන් ගොඩ ගැනීම සඳහා පුදුම උණුවීමකින් කටයුතු කරනවා. අන්න ඒ වාගේ අනුන්ගේ දුක දැකලා අනුන්ගේ දුක හිතලා ඒ සඳහා සිත උණු වෙන ගතිය කරුණාව. ඒක පැවැත්වීම තමයි කරුණා චේතෝ පරිණී කියන්නේ කරුණාව පතුරවනවා පවත්වනවා කරුණාව පැවැත්ීමේ අනුපිළිවෙල මෙහෙමයි. පළමුවෙන්ම දුක්ඛිත සත්‍යයක් දැකලා හෝ අහලා හෝ හිතලා හෝ අරමුණු කරන්නට ඕනේ. ඉස්සරහා ඉන්න ඇති හිතා අනේ මේ සත්‍යයන් දුකින් මිදේවා කියන අනුකම්පාව ඇති කරගන්නට ඕනේ. ඒක නැවත නැවත සිතින් සියවර දහස්වර ආවර්ජනය කරනකොට හිතේ සමාධිය ඇති වෙනවා. එතකොට ඒ සමාධිය දැන් අපි හිතමු දුක්ඛිත සත්‍යයක් අපට පේන්නේ නැහැ. නමුත් දැන් පස්පව දසා කුසල් කරන බොහොම දාමරික සංකරන නපුරු පුජ්‍යලයකට නම් කරුණාව දක්වන්න උපදෙස් දීලා තියෙනවා. දැන් බොහෝ සම්පත් තියෙනවා. නමුත් කිසියම් පිනක් දහමක් කරන්නේ බොහොම දාමරික නැත්නම් සාහසික නැත්නම් මේ නොයෙක් නොයෙක් අකුසල ක්‍රියාවන් යෙදෙන කෙනෙක් දැක්කහම ਉਹ ගැන අනුකම්පා කරන්න ඕනේ කොහොමද? අනේ මේ සත්‍යය ආද සම්පත් වින්දට මේ ලොවින් චුත වෙනකොටම කෙලීම නරක ආදියට යනවා. මේ සත්‍යය මේ දුකින් මිදේවා කියලා ਉਹ කෙරෙහි අනුකම්පා ඇති කරන්න ඕනේ මුලින්. නමුත් මේ කරුණාව පළමුවෙන්ම ධ්‍යාන බවට ගන්න දුක්ඛිත පුජ්‍යලයක් අපි අරමුණු කරන්නට ඕන. අරමුණු කරලා තමන් ඉතින් සීලයක පිළිපදලාන ඉන්නේ. ඒ නිසා වාඩි වෙලා හරි හිටගෙන හරි සිවිරියාවෙන් කවුරු හෝ ඉරියව්වක් ඉඳගෙන <clears throat> අයං සත්වෝ දුක්ඛාමුච්චතු පාළි වචනේ. මේ සත්‍යය නැත්නම් මේ තැනැත්තා දුකින් මිදේවා දුකින් මිදේවා දුකින් මිදේවා කියන අනුකම්පාව පවත්වන්නට ඕනේ. ඔහු කෙරෙහි <clears throat> කරුණා ධ්‍යාන තුනක් උපදවන්න පුළුවන්. පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන තුන. ඊට පස්සේ තවත් ඒ වගේ දුක්ඛිත කෙනෙක් අරමුණු කරගන්නවා. කොහොම දුක්ඛිත සත්‍යයන් හත් අට දෙනෙක් දහ දෙනෙක් විතර වෙන වෙනම අරගෙන ඔවුන් වෙත කරුණා ධ්‍යාන වඩලයි ඊට පස්සේ හැරෙන්නේ හිතවතෙක් වෙත. දැන් මෛත්‍රී වර්ණුවට අපි ගත්තේ පළමුවෙම හිතවන්තයෙක්නේ. ඒ කියන්නේ උපකාරක කල්යාණ මිත්‍රයෙක්. මව්පිය දෙන්න, දුරවරු, මව්පස පියපස වැඩි හිටියෝ වැඩි හිටි සහෝදර සහෝදරියන් ඒ වගේ උපකාර කළ කෙනෙක් තමයි මෛත්‍රියට මුලින් ගන්නෙ. කරුණාවේදී මුලටම ගන්නෙ දුක්ඛිත සත්‍යය. ඔහු කෙරෙහි කරුණා ධ්‍යාන වඩලා ඊට පස්සේ ගන්නවා අර මව්පියන් සහෝදර සහෝදරීන් ගුරුවරු තුමන් ඒ වගේ උපකාරක කල්යාණ මිත්‍රයෙකුට ඊළඟට කරුණාව පවත්වනවා. එයිනොත් එක එකනා කෙනෙහි කරුණා ධ්‍යාන වඩලයි මධ්‍යස්ථ කුජලයට හැරෙන්නේ. මධ්‍යස්ථ කුජලයන් කරේ කරුණා ධ්‍යාන වඩලයි සතර කුජලයට හැරෙන්නේ. මේකයි කරුණා ධ්‍යාන වැඩිීමේ අනුපිළිවෙල. ඊට පස්සේ ඉතින් අර කරුණාව පතුරවන්නේ අර මෛත්‍රියදි කියවා අදිස්සලා තමන් ඉන්න නිවසේ, තමන් ඉන්න ගෙවත්තේ, තමන් ඉන්න ගම් ප්‍රදේශේ, තමන් ඉන්න නගර ප්‍රදේශේ, තමන් ඉන්න රටේ, තමන් ඉන්න ලෝකේ ඔය විදිහට හිත ඉහළ පිහිල්ලට අරගෙන ඒ ඒ සත්ව කොට්ටාසයන් වෙත කරුණා ධ්‍යාන වඩමින් තමයි ඈතට හිත විහිදුවන්නේ. ඊට පස්සේ දිශා වශයෙන් අර විදිහමයි. වෙනස තියෙන්නේ දැන් මෛත්‍රියට වචන හතරක් අපි ගත්තා. අවේරා අවේරෝ හෝතු අභ්‍යාපජ්ජෝ හෝතු අනීගෝ හෝතු සුඛියත්තානම් පරිහරතු. ඒ කියන්නේ වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා. කරුණාවට ගන්න එක වචනයයි. එසා මෛත්‍රී ධ්‍යාන 528ක් නම් කරුණා ධ්‍යාන වැඩෙන්නේ 132යි. ඒ විදිහට එක වචනින් තමයි ධ්‍යාන තුන තුන ගන්න. ඊළඟට මුදිතා කියන එකේ ස්වභාවය. <clears throat> මුදිතා කියන්නේ අනුන්ගේ සම්පත් දැකලා ඒ ගැන ප්‍රියමනාප වීම, හිත සතුටු කර ගැනීම, ඒක ඊර්ෂ්‍යාවට පටහැනි. දැන් කරුණාවෙන් කරන්නේ හිංසාවට පටහැනි ගුණයක් හිතේ දියුණු වීම. ඒකට ඊර්ෂ්‍යාවට පටහැනි මුදිතාව. අනුන්ගේ සම්පත් දැකලා එයින් තමන්ගේ සිත මෝදනය කර ගැනීම මුදිතාව. ඒකට මුලින්ම ගන්නේ සම්පත් ඇති කෙනෙක්. දැන් තමාට ප්‍රියමනාප වූ සම්පත් ඇති කෙනෙක් මුලටම හිතින් අරමුණු කරන්න ඕනේ. ධනෙන් හරි රූපයෙන් හරි දීර්ඝාවසයෙන් හරි නිරෝගී සෝයෙන් හරි යම් කෙනෙක් සම්පත්තියකින් ඉන්නවා සපතෙන් ඉන්නවා ඒ සපතින් ඉන්නේ කෙන අරමුණු කරලා මේ පින්නතා නැත්නම් මේ සත්පුරුෂයා මේ පුණ්‍යවන්තයා ලද සපතින් නොපිරිහෙත්වා නොපිරිහෙවා ලද සපතින් නොපිරිහෙවා කියන අරමුණ තමයි මුදිතාවට ගන්නෙ. ඒකට කියන යකාලද්ද සම්පත්තිතෝ මා විගච්ඡතු එක්කෙනෙකුට. බහුවචන මා විගච්ඡන්තු ලද සැපතින් නොපිරිහෙවා බහුවචනයෙන් ලද සැපතින් නොපිරිහෙත්වා එතකොට <clears throat> ඒ වාගේ සම්පත් ඇති කෙනෙක් ඉස්සලා හිතට අරමුණු කරගෙන ඔහු කෙරෙහි මුදිතා ධ්‍යාන අර වගේම පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන උපදවලා තමයි තවත් කෙනෙක් ළඟට හිත යොමු කරන්නේ. කොහොම සම්පත් ඇති 7 8 දෙනෙක් 10 දෙනෙක් ගැන වෙන වෙනම වඩන්න ඕනේ. වෙන වෙනම වඩලා තමයි ඊට පස්සේ මේ තමන්ගේ ප්‍රේමනාප දැන් අර මුලින් සඳහන් කළානේ ජීවත් වෙන්න මව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, උපකාරකයන් එයත් අන්න ඊළඟට තමයි මුදිතා වඩන්නේ. ඉස්සෙල්ලාම ගන්නෙ අර සම්පත් ඇති කෙනෙක්. ඒකත් සමාජයට හිතවත් කෙනෙක් ගැනීම පහසු වෙනවා. ඊළඟට මධ්‍යස්ථයේ කොට මුදිතා වඩනවා. ඊළඟට අහිතවන්තයන්ක් වඩනවා. මෙම භූමි කුජලයන් වශයෙන් සියල්ලන්ද සාධාන වඩන්න පුළුවන් වුණාම තමයි ඒක පතුරවන්නේ. අර වගේම ගමන් ඉන්න නිවස, නිවස තියෙන භූමිය, ඒ ගම, ඒ නගරය, ඒ රට, ඒ ලෝකය. ඊළාට දිශා වශයෙන් හැරෙනවා. මෛත්‍රියට කියපු විදිහට තමයි දිශාකරණය. නැගිටින දිශා, දකුණු දිශා, බටහිර දිශා, උතුරු දිශා ආදී දිශාවලට. අර වගේම සත්ව කොටාස 12 12 ගන්න පුළුවන්. මෛත්‍රියට වගේම කරුණාවට, මුදිතාවට, උපේක්ඛාවට ඒ සත්ව කොටාස 12ම ගන්නවා. සීලු සත්‍යයෝ, සීලු ප්‍රාණීහු, සීලු භූතයෝ, සීලු පුජ්‍යලයෝ, සීලු ආත්මාවැත්තෝ සියලු ස්ත්‍රීහු, සියලු පුරුෂයෝ, සියලු ආර්යෝ, සියලු අනාර්යෝ, සියලු දෙවියෝ, සියලු මිනිස්යෝ, සියලු විනිපාතික සත්වයෝ. විනිපාතික කියලා කියන්නේ සතර අපායට අයිති සත්වයෝ, දුකටපත් අයනේ. එතකොට සියලු මිනිස්යෝ දැන් එතන කොටස් තුනට බෙදෙනවා. දෙවියෝ සම්පත් ඇති අය. මිනිස්යෝ මිනිස්යෝ. විනිපාතිකයෝ සිව් අපායට අයිති අය. ඒ විදිහටයි කොටස් තුන බෙදෙන්නේ. ඉතින් එතෙන්දිත් අර වගේම කරුණාවතමින් ධ්‍යාන 132ක් බැගින් වැඩෙනවා. ඊළඟට උපේක්ඛාව. උපේක්ඛා කියලා කියන්නේ <clears throat> මධ්‍යස්ථ භාවය. මධ්‍යස්ථ භාවය කියනකොට දැන් උපේක්ෂා જાති 10ක් තියෙනවා. මේකට කියනවා බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා. බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියන්නේ සත්පුද්ගලයන් ගැන මදහත් බවයි. උපේක්ෂා වේදනාව නෙමෙයි. හැබැයි උපේක්ෂා වඩනකොට වේදනාවත් උපේක්ෂා සාගතම වෙනවා. එතකොට මධ්‍යස්ථ පුජ්‍යලයන් අරමුණු කරන තා මුලින්ම උපේක්ෂා පටන් ගන්නෙ. එතකොට යම්කිසි සමාන්ත හිතවත්කමකුත් හෝ අහිතවත්කමකුත් නැති හිතින් ඉස්සරහට අරගෙන මේ මධ්‍යස්ථ පුජ්‍යලයා කර්මයේ සොකී කොට ඇත්තේ කර්මයේ සොකී කොට ඇත්තේ කියන එකයි භාවනා වචනේ. ඒක පාලියෙන් කියන්නේ කම්මස්සකා. එක්කෙනෙකුට කම්මස්සකෝ. මුඟ දෙනෙකුට කම්මස්සකා. කර්මයේ සොකීය කොට ඇත්තේය. කර්මයේ සොකීය කොට ඇත්තෝය. ඒ විදිහටයි ඒ උපේක්ෂාවෙහි වචන වශයෙන් ගැලෙන්නේ. එතකොට මේ පුජ්‍යල බෙහෙදයක් වශයෙන් ගන්න මුලින්ම උපේ මේ මධ්‍යස්ථ පුජ්‍යලයේ. ඊට පස්සේ තමයි මේ මධ්‍යස්ථ පුජ්‍යලෙන් එක්කෙනෙකුට උපේක්ෂා ධ්‍යාන වඩනවා. උපේක්ඛා ධ්‍යාන වැඩෙන්නේ හතරෙනි ධ්‍යානෙ පමණයි. පළවෙනි ධ්‍යාන ලැබෙන්නේ දෙවෙනි එක ලැබෙන්නේ තුන්වෙනි එක ලැබෙන්නේ හතරෙනි ධ්‍යානෙ පමණයි ලැබෙන්නේ. ඒක ලැබෙන්නේ අර දැන් මෛත්‍රියෙන් ධ්‍යාන තුනක් සමවැදිලා කරුණාවෙන් ධ්‍යාන තුනක් උපේක්ඛාවෙන් ධ්‍යාන මේ කරුණාවෙන් ළඟ මුදිතාවෙන් ධ්‍යාන තුනක් සමවැදිලා තමයි මුදිතාව ළඟට උපේක්ෂාව හතරෙනි ධ්‍යානටපත් වෙන්නේ. ඒක ඉතින් විශේෂ තැනක්. ඒ කියන්නේ සැලැස්ම විතරයි. එතකොට දැන් අපි මේ කිව්වේ ධ්‍යාන වැඩෙන මට්ටමකට දියුණු කරන පිළිවෙලනේ. ඒ හැර අපි එදිනෙදා අපේ සෑම කටයුත්තකදීම මෛත්‍රිය වඩන හැටි, කරුණා වඩන හැටි, මුදිතා වඩන හැටි, උපේක්ඛා වඩන හැටි පළපුරුදු කරගත යුතු තියෙනවා. ඒ කියන්නේ ඒක මේ කටපාඩම් කරගෙන කරන එකක් නෙමෙයි. ඒ ඒ වෙලාවට අවස්ථානුකූලව හිත පුරුදු කිරීමක්. දැන් අපි මේ විහාරස්ථානයේ තර ගේට්වේ මිහාට එනවානේ. එතකොට අපට පුළුවන් මේ විහාරස්ථාන ඉතිහාස දෙවියෝ නිදුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා අන්න මෛත්‍රියෙන් ඇතුල් වුණා. ඊළාට මේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා නිදුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා කිසි මහන්සියක් නැහැ. මේ විහාරයේ අද දාස ගත කරන එන යන ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා ඒ වාගේ දැන් ඉදිරිය අපට වාහනයක් දකිනකොට මේ වාහනේ පදවන්න නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ වාහනේ ගමන් කරන මාර්ගය හදාපැත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා බොහෝම ලේසියෙන් හිතට ඒක ගලාගෙන එනවා පුරුදු වුණාම එනත්තම් දැන් අපි මේ වාඩියනකොට මේ බිම සකස් කරපුවයි නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් මේ පැදුරු කොට මේවා නිර්මාණය කරපුවැත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ දොර ජනෙල් හදාපුවැත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා එකක් පාසාපට පුළුවන්කම තියෙනවා මෛත්‍රී සාගත සිත් පවත්වන්න කරුණාවත් ඒ වගේමයි ප්‍රායෝගිකව ප්‍රායෝගිකව ඒක තමයි හැමදාම අපට අපි මේ ජීවත් වෙන දිනපතාම අපට මේක කරන්න පුළුවන් වැදගත් දෙයක්. දැන් අපේ දොස්තර මහත්මයලා වෛද්‍ය සේවයට ඉදිරිපත් වෙනකොට ලෙඩෙක් දැක්ක ගමන් මේ අත්තා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේ කිසි මහන්සියක් නැහැ. ආයුධයක් ගන්නකොට මේ ආයුධය හදාපැත්ත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේ හැම වෙලාවෙම වතුර කෝපයක් ගත්තත් ඒ කණුවක් මෛත්‍රී කරනවා. කෑම ගාන ගත්තත් ඒ කණුවක් මෛත්‍රී කරනවා. අමුතෙන් හිත හිතා ඉන්න ඕනේ නැහැ. එකපාරට හිතට පුරුදු කරගන්න පුළුවන් ඒ හිත භාවිතා වෙනකොට. අන්න ඒක තමයි ඒතකොට කරුණාවත් ඒ වගේමයි. දැන් කවුරු හරි දැක ගම දුකින් මිදේවා දුකින් මිදේවා දුකින් මිදේවා. ඉතින් අර වගේම එක එක අරමුණක් පාසා කරුණාව හිතේ පුරුදු කරගන්න. මුදිතාවත් එහෙමයි. උදිතාවත් එහෙම උදිත කියන්නේ සැපෙන් නොපිරිහෙවා සැපෙන් නොපිරිහෙවා සැපෙන් ස්ථිර සැපවන්ත වෙන්නේ කෙනෙක් වේවා සැපෙන් ස්ථිර වේවා ඒ වගේ හිතේලි පවත්වන්න පුළුවන් මුදිතාව සමහර විට උපේක්ෂාවත් අපට අනුගමනය කරන්න පුළුවන් දල වශයෙන්. ඒ කියන්නේ කවුරුද දැක්කම තමන්ගේ කර්මාරූප සැප දුක් විඳිනවා, කර්මාරූප සැප දුක් විඳිනවා. ඉතින් ඒක හිතනකොට උපේක්ෂාවයි. ඒකට ඇලීමක් ගැටීමක් එන්නේ නැහැ, පුදුල වේදිකුත් නැහැ. ඔන්න ඔය සැලැස්මල තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණ හිතේ දිනු කර යුතු වන්නේ. ඉතින් දැන් අපි ජීවත් වෙන ලෝකය විශේෂයෙන්ම මේ විශාල පිරිසක් එක්ක අපි ජීවත් වෙන්නේ. විශාල පිරිසක් කියන්නේ විශාල පිරිසකගේ සහයෝගයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. එක එක්කෙනාට විශාල පිරිසක් සහයෝගය දෙනවා. දැන් බලන්න අපි ගන්න ආහාර වේලට කී දෙනෙක් සහයෝගය දෙනවද? දැන් බතනම් ඒක ගොවිතැන් කරපු ගොවියා. ඒතකොට ඒවා කොටා කොලා සකස් කර මැෂින් වලින් හරි සකස් කළා අය. ඒවා වාහන වලින් එහා මෙහා ප්‍රවාහණය කළා අය. ඒවා සල්පිලට ගෙන අය. ඒවා පිරිසිදු කරපු අය. ඒ සම්බන්ධ භාජන නිපදවපු අය. කිරන්ද මනින්න සකස් කරපු අය. ඊළඟට මේක උයන්න පියන්න බඳුන් සකස් කළා අය. උදුන් සකස් කළා අය. කී දෙනෙක් උඩට මේ පිඟාන මේ කෝප්පය මේ හැන්ද සකස් කළායි කී දෙනෙක් අපට සහයෝග වෙලා තියෙනවද එක රටකා නෙමෙයි මුළු ලෝකෙම අපට සහයෝගය දීලා තියෙනවා ඉතින් අපට ඒක අර හිතට එනකොට විශාල මෛත්‍රියක් ඇති වෙනවා මේ හැමෝම අපේ කල්යාණ මිත්‍රයෝ අපේ ආහාර වලට ඔක්කොම ලෝකයකට වෙලා තියෙනවා අපේ ඇඳුම ගැන බලන්නේ ඒත් එහෙමයි එතකොට අපි පාවිච්චි කරන උපකරණ ගැන බලන්නේ ඒත් එහෙම. යාන වාහන ගැන බලන්නේ හැමෝම අපට දන් වෙලා තියෙන නිසා අපි මේ ලෝක ඔක්කොම කල්යාණ මිත්‍රයෝ. කවුරුත් අපට සතුරු නැහැ. එතකොට මේ හැම දිනාගේ සහයෝගයෙන් අපි ජීවත් වෙන බැවින් අපි පුළුවන් තරම් ඒ අයට මෛත්‍රී සිත විහිදුවන්න ඕනේ. ඒක අපේ විශාල ගුණයක් වෙනවා. විශාල මේ දියුණුවක් වෙනවා. කරුණාවත් එහෙමයි. මුදිතාවත් එහෙමයි. ඉතින් ඒ විදිහට සැලක බලනකොට අපට කොයි වෙලාවකවත් තරහ ගන්න දෙයක් නැහැ. අමනාප වෙන්න දෙයක් නැහැ. ඒ වගේම අඩුපාඩුවක් ගැන දුක් වෙන්න දෙයක් නැහැ. හැම වෙලාවෙම විසිලිමත් සැනසෙල්ලෙන් අපට කටයුතු කරගන්න ඒකම ඇති අරමුණක්. ඉතින් බෞද්ධ ජීවිතය කියන්නේ මේකනේ. හැම වෙලාවෙම සංසුන් මනසින්, ඉවසිලි මනසින්, ශාන්ති මනසින්, මෛත්‍රී මනසින් ජීවත් වීමනේ බෞද්ධකමේ ප්‍රධානම අවයවය. උපකාරන්නේ නැත්නම් ගුණ ධර්මයේ එසා අපි මේ හිත පුරුදු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයුන් ඔයගේ ගුණස්කන්ධ අපේ සිතේ නිදහම් කරගෙන එයින් පිරුණු ජීවිතයක් ඇතිව බොහොම සැනසීමත් ජීවිතයක් ඇතිව ඊළඟට ඊටත් වඩා සැනසීම ජීවිත හදාගන්න අපේ බලාපොරොත්තු. දැන් එතකොට සක්මන් කාලේ තමයි තියෙන්නේ මොනවත් අහන්දෙම තියනවා විනාඩි 3 4ක් දෙන්න පුළුවන්. අත්වාසයෙන් ඉතින් මේ ඉස්සර සිතුල් පව් වෙහෙද ඉඳලා තියෙනවා රහතන් වහන්සේ නම කුණාස ළඟ මහන්ලා කියනවා ටිකක් වයසට ගියපු කෙනෙක්. ඉතින් ඒ ඒ රහතන් වහන්සේ එකම තමයි පින්ඩපාත යන්නේ, දන්වල දන්නේ, එකට කටයුතු කරන්නේ. එක දවසක් පින්ඩපාත යද්දී මේ ඉස්සරහින් ඉතින් මේ රහතන් වහන්සේ වඩින උන්වහන්සේගේ පාත්‍රයක් සූරක් මේ දෙවෙනි යන හාමුදුර ගෙනියන්නේ. එතකොට මේ දෙවෙනි හාමුදුර අහනවා ස්වාමීන් වහන්සේ මේ ආර්යයන් වහන්සේලා ඉන්නවා කියන කොහොමද අපි දැනගන්නේ? ඉතින් ලකුණක් නැහැ. ඉතින් මේ රහතන් වහන්සේ කියලා තියෙන ඇවැත්නේ ආර්යයන් වහන්සේලාගේ පාත්‍ර සූරවරණ පස්සෙන් ගියත් හොයන්න බෑ කියේ. <laughs> ඉතින් එයා අනුගමන එච්චරවත් තේරුන්නේ නැහැ. එතන කියලා තියෙන අසවාර හොඳ නිගමනයක්. චක්කුණා දස්සනං අදස්සනං පඤ්ඤාය දස්සනමේව දස්සනං. එහෙන් දැකීම දැකීම නෙමෙයි. නුවණින් දැකීමයි දැකීම. එතකොට ඒ කියන්නේ මේ ආර්යයන් වහන්සේලා සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලාගේ කිසියම් කායික වශයෙන් ලකුණක් නැහැ හොයන්නේ. දැන් සමාත කිසියම් රහත් ගුණයක් මාර්ගඵල ගුණයක් නැති අත බොහෝම සාන්ත වෙන්නේ නැතු ඉන්නවා. ප්‍රඥා බොහෝම සාන්තයි බොහෝම අඩුවෙන් ජීවත් වෙන අල්පේච්ඡයි බොහෝම ඉවසිලිවන්තයි මේ ඉන්නවා. නමුත් අධිකම ලැබලා නැහැ. සමාධියකුණ ආසෝවන් වෙලා ඇති. මාර්ගඵල ලැබලා ඇති. නමුත් ඒක හොයන්න බෑ. හොයන්න බැරි කාරණේ දැන් දිවස් ඇති කෙනෙකුටවත් දැන් ওই පරිසිද්ධාන්නා නෝන ඇති කෙනෙකුටවත් බෑ. දැන් පරිසිද්ධාන්නා නුවණ තියෙනවා පෘතුජන කෙනෙකුට. ආර්යයන් වහන්සේ ආර්යයන් වහන්සේගේ හිත බලන්න බෑ. ඒ තරමට අපහසුයි මේක දැනගන්න. හැබැයි ඒ හා සමාන කෙනෙකුට හරි ඊට ඉහළින් කෙනෙකුට කියන්න පුළුවන්. දැන් උන රහතන් වහන්සේ නමක් ඉන්නවා පරිසිද්ධාන්නා නුවණ තියෙනවා. නුගේ සිත බලන්න පුළුවන්. තව රහතන් වහන්සේගේ රහත් හිත බලන්න පුළුවන්. අනාගාමි සෝවාන් ආදී නිසි බලන්න පුළුවන්. ඒක නැත්නම් හිතවත් බලන්න බෑ. හැබැයි මේ අවස්ථානුකූලව ඒ ආර්යයන් වහන්සේලා සමහර විට ප්‍රකාශ කරනවා. දෙම නැත්නම් හොයන්න බෑ. ඉතින් අපි හිතන්නට ඕනේ ඉතින් මේ මේ බුදු ශාසනයේ නෛර්යානික නිසා පිළිවෙත් හරියට අනුගමනය කරනකොට යම් දාසක ප්‍රතිඵල ලැබෙනවා ලැබෙච්චත් ඉන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ඒක ඇති අපිට. මොකද කාරණේ ආර්යයන් වහන්සේලා කවදාකවත් කියන්නේ නැහැ. අඟවන්නේ නැහැ. හැබැයි අනුන්ද හිතසුව පිණිස අඟවන අවස්ථා තියෙනවා. ඒක බොහෝම කලාතුරකින් සිද්ධ වෙන්නේ. මම මේ ළඟදී කිව්වා සිද්ධාකර එක රහතන් වහන්සේ නමක් එකම විහාරස්ථානයේ උන්වහන්සේ මුළු රාත්‍රියේම තින් අවදීන් භාවනා විඳලා උදේ පාන්දර වලට බඩේ ලොකු දැවිල්ලක් ආවා. ඒකට අර निराහාරකම නිසා දැනුත් වේ හැදෙන්නේ. ඉතින් උදේ පාන්දර ඒ කාලේ තියෙන සිරිතක් උදේ වරුවට පින්දපාති වුණා කැඳ පින්දපාති හැම ගෙදරක කැඳ ලෑස්ති පින්දපාතික ස්වාමීන් වහන්සේලාට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ <clears throat> පින්දපාති ගාම කැඳ ලැබුණා. ඒ කාලේ ගමක් ගාන කියන ආසන ශාලා කියලා වාඩි වෙලා වළඳන්න තැන්. භික්ෂුන් වහන්සේලාට දන්වා ගන්න ආසන ශාලා තියෙනවා. ආසන ශාලාවකට යනකම්වත් ඉන්න සුදුසු නැහැ කදම්ම වේදනාව වැඩි. උන්වහන්සේ මොකද කළේ? කැඳ ටිකක් පාත්‍රයට ලැබුණා. කොතනාරි කොටන් ගොඩක් තිබුණා මේ. දැන් අර දර ගොඩක් වගේ ඔහොමඩ වාඩිලා වැළඳුවා. එතකොට ඒ ආශ්‍රමයේ ඉන්නවා තව සෝවාන් වෙච්ච තරුණ හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ওই කිට්ටුවේ යනවා පින්ඩපාතේ. යනකොට දැක්කා මේ ස්වාමීන් වහන්සේ අර දරගොඩ උඩ වාඩි වෙලා කැඳවනද? දැනගෙන ගියා. මේ මහා තෙරුන් වහන්සේට මෙච්චර වාසය කෙනෙකුටවත් තේරෙන්නේ නැද්ද මෙතන මේ දරකොඩු ඉඳලා වාද ගන්න හොඳ නෑ කියන්නේ. තියාගෙන ගියා. ඉතින් ලොකු ආගට මොකුත් කිව්වේ නෑ. ඒ උන්වහන්සේ රහ කිව්වේ නෑ. කිව්වේ නැතුව ඉතින් ආපස්සේ දවල් පින්ඳ පාත එහෙම වළඳලා ආශ්‍රමයට වැඩියා. ඒ කාලේ සිරිත් උදේ පිටත් වුණාම කැළඳ වළඳලා අර ආසන ශාලාවට වඩිනවා. ගිහින් පින්දපාත වෙලා වෙනකම් භාවනා නියෝගී වෙන්න. එහෙමයි පහසුකම් තිබුණ ඉස්සර කාලේ. ඉතින් උන්වහන්සේ දවල් පින්දපාත වන්දලා ආශ්‍රමයට අපහ වැඩියා. අර හාමුදුරුවෝ ඉතින් ඇවිල්ලා හිටියා. අනුකම්පාවෙන් ඇහැවා ආශුතුන් වහන්සේ යම්කිසි අධිගමයක් එම ලබාන තියනවාද මම ඉතින් වැඩි හිටියෙක් නිසා මම කාටවත් කියන්නේ මට කියන්න පුළුවන්ද? ඔව් මම සෝවාන් වෙලා ඉන්නේ කියලා අර අර බැනපු හාමුදුරුවෝ කිව්වා. එහෙනම් එවත්නි ඉතිරි මාර්ගඵල තුන ගැන උත්සාහවන්ත වෙන්න එපා. ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙකුට අපහාස කළා. කන්න කිව්වා. පස්සේ සමාව ගත්තා. ඇයි විමසුවේ නෑනේ. දැන් වෙන කෙනෙක් නම් ළඟට ගිහින් ස්වාමීන් වහන්සේ මොකද සමීපමදි කමක්ද? අහන්න දෙපයි නේද? ඇයි මේ ලොකු හාමුදුරුවෝ? මෙහෙම අතරමඟ වන්දන මොකක් හරි අපහසුවක්ද? මොනවද අඩුපාඩුවක්ද කියලා ඒකනේ හිතන්න ඕනේ. අර සමහරුන් කියන්නේ ඉක්මන් වචන නේද? ඒකෙන් අර දැන් අර සමාව නොගත්තනම් ඒ ජීවිතේ ඉතිරි මාර්ගඵල ලබන්න බෑලු. ආරෝපවාද වෙනවනේ. ආරෝපවාද වෙනවා. එහෙම අවස්ථාවල අනුන් අනුකම්පාවෙන් කියනවා. කියනවා. අන්න ඒ වගේ දේවල්. මේ මම අර දවසක් කිව්වේ මේ මහත්තයාට කිව්වට මේ අර අර ස්වාමීන් සහකන් වාසේ දාන වන්දනවා. මේ gedara මේ දුව පස්සෙන් වාඩිලා ඈතින් ඉන්නවා. මේ මොනවාරි අඩුපාඩු බෙදන්න මම මහත්තයාට කිව්වේ ඒකයි. හරි හරි. ඒත් ඒ වගේ සිද්ධියක්. ඒත් ආශ්‍රමයක ඒ ස්වාමීන් වහන්සේ ආගන්තුකයි. ආගන්තුක වුණාට ආහම දාස් කීපයක් එතන ඉන්නවා. එතකොට උන්වහන්සේ ගැන කවුරුත් බොහෝම ප්‍රසන්නයි. උන්වහන්සේ කෙරෙහි මේ පැහැදුන එක්තරා දායක ගෙදරක මව්පියෝ දෙන්න ආරාධනා කළ තිබුණ දානෙට. ඉතින් ඒ දෙන්න උදේ වැඩට යනවා දාන හදලා ගෙදර දුව ඉන්නවා දුවට කිව්වා අපේ ස්වාමීන් වහන්සේ වැඩිහාම මේ විදියට උපස්ථාන කරන්නේ ඒ වගේම ස්වාමීන් වහන්සේ යපිලිවිල්ලෙන් පින්දපාත යනකොට ඒ ගෙදරට ආරාධනා කළා. ඉතින් ආසන පනවලා, ඉතින් පන් පෙර අතබලා අර පතුල් හොදන්න බෑ. ඒව මොකුත් නැතුව මේ දාන බෙදුවා. උන්වහන්සේ දාන වන්දනවා. ඒ දරුවා පස්සෙන් ටිකක් ඈතින් බඹයක් දෙකක් ඈතින් කුඩා කුටුවක වාඩිලා ඉන්න අවශ්‍ය දෙයක් නැවත සොයලා බලන බෙදන්න. දැන් අවශ්‍ය වේද? වෙන වෙන දෙයක් අවශ්‍ය වේද? ඉතින් ශ්‍රද්ධාවෙන් නුවණින් අර ඈතින් යන <clears throat> වෙන ඒ ආශ්‍රමයේ භික්ෂූන් වහන්සේනමක් මේක දැක්කහම ඒ ළමට පේන්නේ ඒ මේ ස්වාමීන් වහන්සේ ළඟම මෙතන ඉන්නවා වගේ. ඒකෙන් උන්වහන්සේ කේන්තියක් හිතට ගත්ත තරහක් ගත්තා. ඒ වෙලාව මොකුත් කිව්වේ නැහැ. ඉතින් අර පාරණ යන්නේ උන්වහන්සේ. ඉතින් ඊට පස්සේ මේ රහතන් වහන්සේ තින් දානවා දැලා ඒ දරුවාට බණ ටිකක් කියලා ආවා. ඇවිල්ලා කුටිය වහගෙන ඉතින් සමාපත්තියෙන් හිටියා. අර ස්වාමීන් වහන්සේ දැන් ඉතින් ඒ උන්වහන්සේගේ දවල් පින්දපාත කටයුතු කරගෙන ඇවිල්ලා පාත්‍ර චූරියම තියලා මේ ලොකු ස්වාමීන් වහන්සේ ආගන්තුක ස්වාමීන් වහන්සේ ඉන්න කුටිය ළඟට ඇවිල්ලා පාහෝදන මේ පළකයක් තියෙනවා දැල්ලා. ඔගේ දරි පිටි ගාලා හයියෙන් පාහේදුවා. හෝදනකොට රහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා ආවර්ජනා කළා මොකද? මේ අමුතු තාලික පාහේදුවම කලබලෙන් කවුද මේ කියලා දිවසින් බැලුවා. බලනකොට මේ නවකහ අඳුරු කෙනෙක් දෝෂාරෝපණ කරන්න ඇවිල්ලා. ඉතින් පස්සේ රහතන් වහන්සේ අවිඥා බලයෙන් ඒ පාහවදන තුන ඉහිලින් අහස පෙරී හිටියා. එළියදලා උගුර පෑදුවා. වදිනුට උඩ බැලුවා. බැලුවා මේ උඩ ඉන්නවා. පස්සේ කිව්වා සම්මානංශේ මෙච්චර අධිගුණලාභය කියලා මොකද අර ළමයෙක් එකට වාඩිලා ඉතින්. පස්සිකියා එවත්නි ඒ සීනාසුරයන් වහන්සේලා එහෙම වාඩි වෙන්නේ නැහැ කියලා එහෙම වාඩි වැඩියා. අර පෙනී හිටියේ නැහැ. ඒ පෙනී හිටියේ නැත්නම් උන්වහන්සේ ආය ආවෙම නැහැ ඉස්සරහට. මොකද මේගොල්ලෝ ඒක අවබෝධ කරගත්තේ නැහැ නේ සත්‍යය. අන්න ඒ වගේ අවස්ථාවල අනුන්ට අනුකම්පාවෙන් කියනවා. ඒ නිසා කවදාකවත් ආර්යයන් වහන්සේලා සෝවාන් වෙච්ච කෙනෙක්වත් ආ මම මෙච්චර භාවනා කළා මෙච්චර දැන් අධිගම ලබා ගත්තා කියන්නේම නැහැ. කියන්නේ නැතුවට ඒ ගැන තියෙනවා එවැනි ආර්යයන් වහන්සේලාගේ හිතේ තියෙනවල අනේ මේ සැපේ අනිත් හැම දිනාටම ලැබේවා කියලා හදේ අනුකම්පාවක් තියෙනවා. නමුත් අඟවන්නේ. ඔය තියෙනවානේ අල්පේක්ෂතා හතරක් එකක් දැනගෙන තියෙන කොහොඳ පරියාප්ති අල්පේච්ඡතා පච්චේ අල්පේච්ඡතා පරියාප්ති අල්පේච්ඡතා දුතාංග අල්පේච්ඡතා අධිගම අල්පේච්ඡතා කියලා හතරක් තියෙනවා. ප්‍රත්‍යල්පේච්ඡතා කියන්නේ සිව්පසය ගැන ආශා නැහැ, ලොල් නැහැ. ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා. ඒක පච්චේ අල්පේච්ඡතා. සිව්පසය ගැන කිසිම ලොල්කමක් නැහැ, ලැබිච්ච දෙයකින් සතුටෙන් පරිභෝග කරනවා. අල්පේක්ෂතා කියන්නේ තණ්හාව නෑ. ඉච්ඡා කියන්නේ තණ්හාවනේ. ඉච්ඡා කියන්නේ ආශාවල්. ආශාවක් නෑ. ආශාවක් නෑ. කොච්චරද කියනවා දැන් ඔන්න අපි හිතමු භික්ෂුන් වහන්සේලාට පොදුවේ තියෙනවා ගෝමුත්‍රය බහාපු අරලොයි චතු මන්දරයි ගිලම්පසට. අල්පේක්ෂ භික්ෂුව හිතෙනවා මේ චතු මන්දර කියන එක කාටත් ප්‍රියයි මනාපයිනේ. මට අරලු කෑල්ල හොඳයි. කියන අරක සන්තෝෂෙන් ගන්නවා. දැන් ඇත්තට දෙමව්පියෝ දැන් දරුවන් ඉන්නකොට දරුවන්ට පිහිරි දෙය දෙනවනේ. ඒක දරුවන් කෙරේ අනුකම්පාව. දැන් මෙතනත් අනුකම්පාවකුත් තියෙනවා. මොකද දැන් අනිත් භික්ෂුන් වහන්සේලා කවුරු වුණත් ප්‍රියභාවයෙන් චතුමඳුර ගන්නවා. අරුළු ගන්න නැත්නම් අඩුයි. ඒක කහටයි, පිටයි, ගඳයි, අප්‍රියයි. නමුත් මුන්හස කල්පනා කරනවා මට හොඳයි අරුළු කෑල්ල. අනිත් පැත්තෙන්ද මේ මේකගේ තිබුණායි කියලා තමන් සතුටෙන් ඒක මේ අනුන් රවට්ටන්නේ නෙමෙයි. තමන්ගේ හිත සතුටෙන් අරුණ කැල්ල ගන්න අන්න අල්පේක්ෂතා ගුණ. දැන් සිවුරු තියෙන එක එක විදිහේ සිවුරු සංඝ පිරිස අතරේ. ඉතින් අල්පේක්ෂ භික්ෂුව මේ හොඳ හොඳ සිවුරු අනිත් ඇතු ගන්නකන් ඉඳලා දල පිරුරක් හරි ලැබිච්ච එකක් ගන්න. ඒ වාගේ නිතරම ලද කමනින් සතුට වෙනවා නම් ඒක අල්පේක්ෂතාවක්. අල්පේක්ෂිත ආශාවල් නැහැ. මට මේකට වඩා අර කොහොඳයි කියලා ඉල්ලන්නේ නැහැ. එතකොට සිව්පසේම ගැන ඒ විදිහට මේ ආශාවක් නැතිකම තමයි ප්‍රත්‍යාල්පේක්ෂිතා. පරයාප්ත්‍යාල්පේක්ෂිතා කියන තමන් උගස්ම අඟවන්නේ මම මෙච්චර පාඩම් කරලා තියෙන මෙච්චර ත්‍රිපිටකය මම ඉගෙනගෙන තියෙන මම මෙච්චර ධර්ම සාතිකයි මම මෙච්චර මේ මේ දේවල් පොත්පත් සංග්‍රහ කරලා තියෙන කවදාකවත් කියන්නේ නැහැ අනුන් දැනගන්නේ. ඒ දැනගන්නේ ඉතින් ඒ අවස්ථානුකූල මිසක් Taman කියන්නේ යන්නේ මොකද කියන්නේ ගියාම නැති නැති කාටද? ඒ කියන්නේ ඉතින් සිව්පස්සේ ලබා ගන්න පටන් ගලාගෙන ඉන්න පටන් ගන්න ඊට පස්සේ නැති කාටද? ඒ නිසා Tamanගේ උද්ගක්කම අඟවන්නේ නැහැ. දැන් බලන්න සරියුත් මහ රහතන් වහන්සේට කාණාන්තරයක් තිබුණා. මොනවද? ධර්ම සේනාධිපති කවදාහක්වත් කියන්නේ නැහනේ. නමහවත් ස්වාමීන් වහන්සේගේ නාමයට. ආ මගේ නම උපතිස්ස. මට ඉතින් සාබ්‍රාහ්මචාරින් වහන්සේලාගෙන සාරිපුත්ත කියලා. කොහොමයි කියන්නේ? අර කාණාන්තරවත් කියන්නේ. ඒකට අනිත් පැත්තේ කර්මයේ විස්මයටපත් වෙනවනේ. දැන් අර පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේගේ සාකච්ඡාවේදී පෙනෙනවා ඉතින් පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ කවදාකවත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැකලා නැහැ. දෙනවම දෙනමට දැකලා නැහැ. දෙනම මුණ ගැහෙන තමයි මේ ගියේ අන්දවනේ දා හිටියේ. ගහක් මුල එකම නමක් ගහක් මුල අනිත් තමයි ඉස්පස්සේ ගහ මුල දෙම දෙන්න මුණේ මුණ බලාන සමාපත්තිය හිටිය හැන්දෑ වෙනකම්. දෙන්න මේක වෙලාවේ සමාපත්තියෙන් නැගිටලා සරුවත් මහරහතන් වහන්සේම අර නම ළඟට සමීප වුණා. ඒ උන්වහන්සේට තම ඕනකම තුන මුණ ගැහෙන්නේ. කුණමන්තානි පුත්‍ර කියන්නේ කවුරුන් නෙමෙයි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ නැගණියගේ පුතා. ද්‍රෝණවත්තු කියන බ්‍රාහ්මණ ගාමී අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ළඟම පැවිදි වෙලා උන්වහන්සේගෙම බණ අහලා රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. තා බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. උන්වහන්සේගේ ශිෂ්‍යෝ 500ක් හිටියා. ඔක්කොම රහත්. ඉතින් මේ රහත් 500 නම කිව්ව අපි බුදුරජාණන් වහන්සේ දකින්න අවසරද? ඔව් යන්න ඔයගොල්ලෝ යන්න. දැන් ඉන්නේ රජගහ නුවර වේලවනාරාමේ. මම පස්සේ යන්නම් කියලා උන්වහන්සේ නැවතුණා. ඉතින් මේ 509ම ගියා ද්‍රෝණවත්ව කියන්නේ කපිලවස්තු නුවරට නැගෙනහිරින් කියන ගම්මානයක්, බ්‍රාහ්මණ ගම්මානයක්. ඒතකොට යදුන් කොච්චරද 60ක් දුරයි සජිගහ නුවරට. ඉතින් එයාත් එහෙම වැඩියා. ඉතින් වේලවනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා සතුරු ශාමීචි කතා කරනකොට බුදුරජාණන් වහන්සේ හැව මහණෙනි ඒ අපේ ගම් පළාතේ එකට කියන ජාත භූමි කියලා. කපිලවස්තුකට කියන්නේ එහෙම අපේ උපම් පළාතේ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට දසවස්තු කතාවෙන් දස කතාවස්තුයෙන් සංග්‍රහ කරන්නේ කවුද? 500ම පෙරපසු නොවේ එක හඬින් කිව්වා. ආයස්මා භන්තේ පුන්නෝ මන්තානි පුත්තෝ වික්ඛූනන් දසෙහි කතාවස්තුහි සංගන්හාති. ස්වාමී මේ ආයස්මත් පුන්න මන්තානි පුත්‍ර ඉස්තවරයන් වහන්සේ ඒ ජාත භූමියේ භික්ෂූන්ට දස කතාවස්තුන් සංග්‍රහ එක හඬින් කිව්වා. ඕක ඇහුණ සරුවත් මහ රහතන් එතකොට උන්වහන්සේ කියන්නේ මෙච්චර හොඳ ශිෂ්‍ය පිරිසක් හදන්නේ ගුරුවරයා කොච්චර උතුම් කෙනෙක් වෙන්නද කවදානි හම්බෙන්න ඕන මං කියලා හිතාන තමයි හිටියේ භික්ෂුන්ට කියලා කියන මේ කුණහාඳුරෝ ගැන ආරංචියක් ලැබුණොත් මන්ට කියන්න කියලා. එතකොට බුදුරජාන් වහන්සේ ආපහු යදියා සවැත්නුවරට. සවැත්නුවරට ළඟයි අපල වස්තුව යොදුන් 15යි. අතෙන්ද යොදුන් 60යි. ඉතින් එතකොට පොන්න ස්වාමීන් වහන්සේ අර සංඝ පිරිස ආපහු ඒ ප්‍රදේශයට වැඩිහාම සරත් නුවරට වැඩියා. ජේතවනාරාමයට. ඉතින් පින්දපාත වන්දලා දවල් හරියට මහා මග්ධහනේ ගන්ධ කුටියට ආවා. කෙලීම ගන්ධ කුටියට ආවා. එළම බුදුරජාණන් වහන්සේ වැඳලා අවසරගෙන මේ අන්දවණයට ගියා දිවා විහරණයට. ඒකට සරුවත් මහ රහතන් වහන්සේට ආරංචි වුණා. එනකොට මේ අර ඈතින් වඩිනවා. පස්සෙන්ම වැඩියා. නන්දවණයට ගිහිල්ලා ඉතින් ඒ පුණහාඳුරෝ ගහකොළ සමාපatti. මේ ස්වාමීන් වහන්සේ ඒ ඉස්සරහා ගහකොළ සමාපත්තිට සම්බන්ධ දෙන්නම එකම ලස්සනයි. සංවම් පාටයි. දෙන්නම බ්‍රාහ්මණ වංශිකයෝ. දෙන්නම කියන పూర్ව මේ අභිඤ්ඤාහාර කියන්නේ මුල් ආරම්භෙත් එක වාගේ සිද්ධියක්. ඒ සරුවත් ස්වාමීන් වහන්සේ මුලින්ම මේ අග්‍රශ්‍රාවක තනතුරේ පැති සරල තාපස කාලේ අර වනාන්තරයේ තාපසෝ ඉන්න කාලෙනේ මේ ස්වාමීන් වහන්සේ තේමයි. සිවමතුරා බුද්ධ ශාසනය කාලේ. ඒත් වගේ ධ්‍යානලාභී කෙනෙක් ඉඳලයි ওই විදිහටම මල්ලාසන පූජා කරලා මංගල කියලා නම ඒ කාලේ මංගල තාපසතුමා. ඉතින් මේ දෙන්නම ඉතින් බොහෝම උසස් සහතන් වහන්සේලා. ඊට පස්සේ තමයි නැගිටලා ඉවරලා කතාවට ගියේ. ඉතින් සරුවත් මහරහතන් වහන්සේම තමා කතාව ආරම්භ කළේ. ඉස්සෙල්ලාම කතා කළා මේ හොඳ හොඳ නිගමනයක් එතන තියෙනවා. දැන් ඔන්න සතරු සාමීචි කතාවකට ආරම්භ වෙනවා නම් පිළිතුරු ලැබෙන්න ඕන එහෙමයි ඇතේ කියන පිළිතුරු ලැබෙන වචනයක් ඕනේ අහන්න. නැතේ කියන වචනේ ඇහුවොත් එතනම කතා ඉවරයි. <laughs> ඉතින් සරුවත් මහරහතන් දැන දැනම හැවා හැවත්නි මේ බුද්ධ ශාසනයද මහානන්දන් කරන්නේ. ඉතින් බොරු නෙමෙයිනේ අර. එහෙමයි කිව්වා. බුද්ධ ශාසනේ මහානන්දන් කරන්නේ මොකක් නිසාද? අනුපාදා පරිනිර්වාණය පිණිස. මොකක්ද අනුපාදා පරිනිර්වාණය? සීල විසුද්ධියද? නෑ. චිත්ත විසුද්ධියද? නෑ. ඔහොම විසුද්ධි හතම කිව්වා. නෑ. ඊළඟට හව අනුපාදා පරිනිර්වාණය සීල විසුද්ධියෙන් තොර එකක්ද? ඒත් නේ. එකක් එකක් ගන්න. එහෙනම් කොහොමද මම ඔක තේරුම් ගන්නේ? එහෙනම් මම උපමාවක් කියන්නම්. කොසල් රජුලවන්ද දෙදෙනා සාකේත නගරේ රාජකාරියක්. යදුන් හතක් දුරයි. ඉතින් හදිසි ගමන. ඉතින් මේ අමාත්‍ය මොකද කරේ? යොදුනේ යොදුනට එක එක අසරත තිබුවා. එක අසරතයකින් සවැත් නුවර රජ මහාලිගා ඇඳලා යොදුනක් දුවනවා. එතනින් අනිත් අසරතයට මාරලා ඒකෙන් යොදුනක් දුවනවා. මොකද දිගටම එක අසරතයට නවට මාස යන මහන්සිනේ ඉතින් සාකේත නගරේ ඇමතිෝ රජුලම් පිළියට ගනහන මේ රතෙන් දායි. නෑ නෑ මේ රතේ නෙමෙයි. <laughs> එහෙනම් කොහමද? යොදුනෙන් යොදුන එක එක රතෙන් ආවා. ඒ වගේ සීල විසුද්ධිය වන කරන්නේ චිත්ත විසුද්ධිය දක්වා. චිත්ත විසුද්ධිය වන කරන්නේ ධිට්ඨි විසුද්ධිය දක්වා. ධිට්ඨි විසුද්ධිය වන කරන්නේ කාංකාවදල විසුද්ධිය දක්වා. එකෙන් එකට ගිහිල්ලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය වන ඥාන දර්ශන විසුද්ධිය ලබන්නේ. ඥාන දර්ශනයේ සුද්ධියෙන් වන අනුපාදා පරිනිර්වාණය කියලා තේරුවා. එතකොට සරුවත් මහ රහතන් වහන්සේ මෙහැවා මේ ආශ්‍රතුන් වහන්සේගේ නම මොකද්ද? මගේ නම පුන්න. මට සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ නම මන්තානී පුත්ත පුන්න කියලා. සාදු සාදු බොහෝම වටිනවා. ඉස උඩ පහන් එලියක් යාන යොදුන් ගණන් ගිහිලා හරි දකින්න වටිනා කෙනෙක් නේ කියලා ස්තුති කරා. එතකොට පුන්නහාඳුරහා ස්වාමීන් වහන්සේගේ නම මොකද්ද? මගේ නම උපතිස්ස. මට සබ්‍රාහ්මචාරින් වහන්සේලෙම සාරිපුත්ත. සාදු සාදු දෙවෙනි බුදු කෙනෙක් වගේ මෙච්චර දන්නවා නම් මම මෙච්චර කතා කරන්නේ නැහැ ඉතින් අර ඉසේ පහනක් යාලේ දුම් ගණන් ගිහිල්ලා දකින්න වඳින සුදුසුත් මේකින් අනේ සාදු සාදු කියන බොහෝම සතුටු වුණා. ඊට පස්සේ දෙනවම වැඩිය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ ප්‍රවෘත්ති ඔක්කොම ඉදිරිපත් කළා සරියොත් මහ රහතන් වහන්සේ කියපු කරපු ඔක්කොම සාකච්ඡා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක බොහෝම ස්තුතිපූර්වකව පිළිගත්තා. ඒක තමයි මේ රසවිනීත සූත්‍රය කියලා කියන්නේ. අර බලන්න ඒ වගේ මේ සමාගයේ උද්ගතම හෝ තානාන්තරව අඟවන්නේ නැහැ ඥානවන්තයා. ඒක අනිත්‍ය දැනගන්නවා. දැන් දෙවනෝ දැනගත්තානේ. ඉතින් ඊට පස්සේ තුන්වෙනි කාණේ මේ දුසංගල්පයේ චිතාව. දුසංග කියලා භික්ෂුවන්ට තියෙන 13 ඒක සීලයට අයිති දෙයක්. සිවුරු ගැන දුසාංග දෙකයි, පින්ඩපාත ගැන දුසාංග පහයි, සෙනසුන් ගැන දුසාංග පහයි, වීර්ය ගැන දුසාංග එකයි. මේවා යම් කෙනෙක් සමාදන් වෙලා රකින්නකොට කියන්නේ නැහැ. එකට ඉන්න සහෝදරයටවත් කියන්නේ නැහැ. අනු දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. කියන්න ගියොත් ඒක තමන්ගේ ගුණයට බාධාවක්. හැබැයි ගුරුවරයාට කියන්න ඕනේ. ගුරුවරයා දැනුවත් ඕනේ කරන්න. ගුරුවරයෙක් අත තින්නකොට නැත්නම් ඉතින් කාටවත් කියන්නේ. ඒක දුතංගල්පේචිතා. අනික අධිගමල්පේචිතා කියන සමන් ධ්‍යානයක් එහෙම නැත්නම් විපස්සනා ඥානයක් මාර්ගඵලයක් ලබා සිටිනවා නම් කවදාකවත් කියන්නේ. ඒකට කියනවා අධිගම අල්පේචිතා. ඒකට ඔය එකින් එකට ඉහෙලයි. පරියාප්ති අල්පේචිතාට වඩා ගැඹුරුයි පරියාප්ති අල්පේචිතා. ඊට වඩා ගැඹුරුයි දුතාංග අල්පේචිතාව. ඊට වඩා ගැඹුරුයි අධිගම අල්පේචිතාව. එනිසා සෝවාන් ආදී අධිගමයක් ලබා ගත්තාම අපට කවුරුත් කියන්නේ හැබැයි Taman දන්නවා. Taman හොඳට ඒක ආબોධ කරගන්නවා තමා ලබාගත් අධිගමය. ඒක මේ මාර්ග ප්‍රතිලාභය අනුවම සිද්ධ වෙන දෙයක්. 아무තින් කියන්නේ දෙයක් නෑ. ඒක නෑ. ඒක නෙමෙයි. දැන් මා සෝවාන් මාර්ගය ගැන අපි හිතුවොත් දැන් සෝවාන් මාර්ග චිත්ත වීතියක් පහළ වෙනවානේ. ඒ සෝවාන් මාර්ග චිත්ත වීතිය පහළ වුණාම මාර්ගයට අනුසුරුව ඵල සිත් දෙකක් හෝ තුනක් ලැබෙනවා ඒ මාර්ග චිත්ත වීතිය අනුව. ඊළඟට භවංගයට වැටෙනවා. භවංගෙන් වැටලා නැවත මනෝද්වාරයක ජවම් වීති පේලි පේලි පහළ වෙනවා. පළමුවෙන්ම පහළ වෙනවා තමාට අවබෝධ වෙච්ච මාර්ගය මොකක්ද කියන එක ප්‍රතිවේක්ෂා වීති ගානක් යනවා. ඒකට කියන මාර්ග ප්‍රතිවේක්ෂා ඥානය. ඒකට කියනවා මේ මොකක්ද තා වචන ප්‍රතිවේක්ෂා මොකක්ද ඒකට කියන මග්ග පච්චවේකනතා වචනයකට තියෙන මතෙයි. ඊළඟට මාර්ගය පිළිබඳ හරියටම පැහැදිලි නම් පස්සේ මං මේ මේ අසවල් ඵලයටපත් වුණා කියලා ඵලයේ ප්‍රතිවේක්ෂා කරන චිත්ත වීති තේලියක් යනවා. ඒකෙන් දැනගන්න අසවල් ඵලයටයි මේපත් උනේ. ඊළඟට තුන්වෙනෝ යනවා අසවල් ලක්ෂණ ඇති නිර්වාණය අරමුණේ කියලා. අරමුණු උනේ. නිර්වාණේ ලක්ෂණ තුනකින් එකක් අරමුණු වෙන්නේ එක්කෙනෙකුට. ශුන්්‍යත, අනිමිත්ත, අපනිත කියන තුනෙන් එකක්. එතකොට එයාට දැනගන්නවා අසවල් ලක්ෂණ ඇති නිවනයි මේ මාර්ගසිතට අරමුණු උනේ කියලා. ඒකේ ලක්ෂණය. ඔව් නිර්වාණයේ ප්‍රධාන ලක්ෂණය සම්පති ලක්ෂණය අරමුණු වීමේ ක්‍රම තුනක් තියෙනවා. ශුන්්‍යත, අනිමිත්ත, අප්පමිත. ඉතින් ඔය කියලා දෙන්න වටිනවා. මතක තියාගන්න තේකයි පාඩුව. කියන්න පුළුවන්. මතක තියාගන්න කියන්නේ. දැන් දැන් අපි විපස්සනා ඥාන වඩනකොට අනුපිළිවෙලින් විපස්සනා ඥාන වැඩෙනවානේ. සම්මසන ඥාන ඉඳලා සම්මසන ඥාන, උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, භය ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුචිකම්මිකා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, සංකාරපේක්ඛා ඥාන කියන දක්වා නමයක් වැඩනවානේ. සංකාරපේක්ඛා ඥානය දැන් නැවත නැවත නැවත වඩනකොට ඉන්ද්‍රිය බල බොද්ධංග මේවා ශක්තිමත් වෙලා උත්හාන ගාමිනී බාටපත් වෙනවා. උත්හාන ගාමිනී කියන්නේ සෝවාන් මාර්ගයට පැමිණෙන තරම් දැන් නැගී හිටියා විපස්සනා ඥාන. එතකොට භවං ඔය හැම හැම ඥාන වේලයක් ඇතිනේ චිත්ත වීති වශයෙන්නේ. ඉතින් වීතියේ භවංගයට වැටලානේ. භවංගෙන් නැගිටලා වුණ මනෝද්වාරා වර්ජින සිත පහළ වෙනවා. මනෝද්වාර වර්ජන සිත පහළ වෙන්නේ සංස්කාර අරමුණක් ගෙනයි. රූපයක් හරි නාමයක් හරි චිත්ත, ඡයසික, රූප ඔය තුනේ එකක්. මොනවා හරි සමාත පළපුරුදු තමන් වැඩේ විපස්සනා කරමින් සිටිය විපස්සනාවට ගත්ත සිතක් හරි ඡයසිකයක් හරි රූපයක් හරි අරමුණු කරගෙන තමයි මනෝද්වාර වර්ජන සිත පහළ වෙනක ක්‍රියාසිතක්. ඊළඟට පහළ වෙනවා අනුලෝම ඥාන තුනක්. ඒකට කියන සත්‍යානුලෝමික ඥාන කියලා. ඒ තුන හඳුන්වන පරිකර්ම උපචාර අනුලෝම කියලා. පරිකර්ම උපචාර අනුලෝම. ඒ තුනම එකයි. නමුත් ඒ නම් දෙන්නේ අර පළවෙනි හිතට පරිකර්ම කියනවා. දෙවෙනි හිතට කියනවා උපචාර කියනවා. තුනෙට අනුලෝම කියනවා. එතකොට ඒ තුනෙන්ම කෙරෙන්නේ ඒ තුනෙන්ම කෙරෙන්නේ එකම විදර්ශනාවක්. දැන් තමන්ගේ හිතේ සද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනෙක් නම් ඒ සිත් තුනෙන් කෙරෙනවා අනිත්‍ය ලක්ෂණය බලන එක. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. යම් කෙනෙකුගේ හිතේ සමාධි ඉන්ද්‍රිය වැඩි නම් එයාට අරමුණු වෙන්නේ දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි. යම් කෙනෙකුට ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි. ඒ අත්කට එකපාරට වැටෙන මේ සංස්කාරය අනත්තයි අනත්තයි අනත්තයි. ඔන්න එතන ඕකට කියනවා ත්‍රිවිධ විමෝක්ෂ මුඛ කියලා. ත්‍රිවිධ විමෝක්ෂ මුඛ. ඒ කියන්නේ දැන් මේ මාර්ගයට මුලින් එන ජවන් සිත් තුන. මාර්ගයට මුලින් එන ජවන් සිත් තුනට කියන විමෝක්ෂ මුඛ. මුඛ කියන්නේ දොරටු කියන එකයි. දැන් මාර්ගයට දොරටු. එතකොට මේ කවුරුත් මේ මට ඕනෑවට කරනවා නෙමෙයි. මේක අර ඒ න්‍යාමය අනුව සද්ධා ඉන්ද්‍රිය අධිකේන්ද්‍රයන්ට අනිත්‍ය ලක්ෂණය වැටහෙනවා සමාධි ඉන්ද්‍රිය අධික යෝගාචරයට දුක්ඛ ලක්ෂණය වැටහෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය අධික එක්කිනාට අනත් ලක්ෂණය වැටහෙනවා එතකොට දැන් ඊළඟට ගෝත්‍ර බිහිත පහළ වෙනවා ගෝත්‍ර බිහිත විදර්ශනා හිතක් නෙමෙයි ඒක හරියට මාර්ගයට මුලින් ලැබෙන ආවර්ජනා සිතක් හා සමානයි ඒකෙන් කරන්නේ දැන් මෙතෙක් මේ පරිකාරම උපචාර අනුලෝම කියන තුنين අනුලෝම කියන තුනෙන් කරන විපස්සනාවනේ. ඒ විපස්සනාව කරලා ඊළඟට ගෝත්‍ර භූහිතින් කරන්නේ මාර්ගයට මේ අරමුණ පෙන්නනවා. නිවන නිවන. ඔව් දැන් මේ මාර්ගයට මාර්ග මාර්ගසිත ඵලසිතට ගන්න අරමුණ පෙන්නනවා අය. ගෝත්‍ර භූ කියන්නේ ඒකයි. ඒකකින් නම දාන්නේ පෘතුජන ගෝත්‍රයේ මැඩ පවත්වන ආර්ය ගෝත්‍රයට පියළඟන කියන එකයි. ගෝත්‍ර භූ කියන එකේ තේරුම. ගෝත්‍ර භූ. එතකොට ගෝත්‍ර භූ සිත අර මාර්ගයට පේන්න තියෙන නිවන ලකුණ අරමුණු කරනවා. ඒක චිත්තක්ෂණයයිනේ. එතකොට අර නිවන මොකක්ද? ශුන්්‍යතද, අනිමිත්තද, අපනිත්‍යද කියලා තෝරගන්නේ අර අරසුතෙන් තමයි. පරිකර්ම, උපචාර, අනුලෝම කියන සිත් තුනෙන් තමයි නිවනේ ලක්ෂණේ තෝරගන්නේ. තෝරගන්නවා කියලා හිතනවා නෙමෙයි. ඔව්. දැන් ඔබ මාර්ගසිත පහළ වෙනවා සෝවාන් මාර්ගසිත. ඒ පහළ වෙනකොට සෝවාන් මාර්ගසිතේ නිවනනේ අරමුණු කරන්නේ සංස්කාර නෙමෙයිනේ. නිවන අරමුණු කරනකොට දැන් සද්ධා ඉන්ද්‍රිය ආදී කෙනාට අනිත්‍ය ලක්ෂණේ වැටෙනෝනේ සංස්කාර මාර්ගයකට වැටෙනවා නිර්වාණය අනිමිත්‍ය ලක්ෂණය. එතකොට දුක්ඛ ලක්ෂණේ වැටීච්ච තැනත්තාට මාර්ග හිතට නිවාරමුණු වෙන්නේ අපහනිත ලක්ෂණය. එතකොට අනත්ත ලක්ෂණේ විපස්සනා වෙච්ච යෝගාවචරයාට මාර්ග හිතට නිවන අරමුණු වෙන්නේ ශුන්්‍යත ලක්ෂණය. අනිමිත්ත කියන්නේ සතහනක් නැහැ කියන එකයි. සතහනක් නැහැ, නිමිත්තක් නැහැ. දැන් හැම දෙයකම සතහනක් තියෙන එකට කැඩි ගැඩි බිදි බිදි යන්නේ. ඒ සතහනක් නැහැ. ඇති වෙන නැති වෙන සතහනක් නැහැ. අප්පන්හිත කියන්නේ ඇලොම් කරන්න දෙයක් නෑ. පනිහිත කියන්නේ ප්‍රාර්ථනා. අප්පන්හිත කියන්නේ ප්‍රාර්ථනා කරන්න කියන්නේ ඇලෙම් මේ මේ ආශා කරන දෙයක් නෑ. ශුන්්‍යත කියන්නේ ආත්ම වශයෙන් ගන්න දෙයක් නෑ. ඒකයි ඔය ලක්ෂණ තුනේ නම් තේරුම. සතහනක් නැති බව ලක්ෂණේ අනිමෙත්. ආශා කරන අරමුණක් නැති බව අප්පනිහිත. සත්‍ය පුද්ගල වශයෙන් ගන්න දෙයක් නැති බව ශුන්්‍යත. එතකොට දැන් පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනට කියනවා විමෝක්ෂ මුඛ. මාර්ගසිතයි, ඵලසිතයි, නිර්වාණය තුනටම කියනවා විමෝක්ෂ. විමෝක්ෂ. එතකොට දැන් අනිමිත් විමෝක්ෂ, අපනීත විමෝක්ෂ, ශුන්්‍යත විමෝක්ෂ. අර මේ අනුලෝම ඥාන තුනට වැටහිච්ච හැටි තමයි නන්ටක ලැබෙන්නේ. එතකොට දැන් ඒකයි නිර්වාණේ ලක්ෂණ තුන කිව්වේ. නිර්වාණ තුවට එක එකනට වැටෙන එක ලක්ෂණයයි. ඒ කියන්නේ දැන් හැම දිනාගේම ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවානේ. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤ ඉන්ද්‍රිය. ඒ ලක්ෂණ තුනට ප්‍රධාන වෙන්නේ අනිච්ච ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන තුනට ප්‍රධාන වෙන්නේ ඉන්ද්‍රිය තුනෙන් සද්ධාවයි, සමාධියයි, ප්‍රඥාවයි. එනිසා තමයි අර දෙහෙද ඇති වෙන්නේ. ශුන්්‍යත, අනිමිත්ත, අපනිත ශුන්්‍යත. ඒකට අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන මේ මානසිකාර තුනට අනුව. දැන් මතක තියෙන්නේ. ඈ? දැන් මෙහෙමයි. ඒකේ ලක්ෂණයක් නේ මහත්තු. ලක්ෂණය කියන්නේ මාර්ග සිතට ඵල සිත අරමුණක් තියෙනවා. ද්‍රව්‍යයක් නෙවෙයි. නිවීම නිවීම නිවීම ඒකේ ඒකේ මේ මේ දැල් වෙන දෙයක් නෑ සංස්කාර නිමිත්තක් නෑ කොටින් සංස්කාර නෑ කියන එකයි සංස්කාර තියෙනවා නම් අනේ ඒක අනිච්ච දුක්ඛ නැතර වැටෙනවා වැටෙනවා මේක සංස්කාරයි එහෙම නෙමෙයි මේ කියන්නේ. ඒ පහම ඕන. ඒ පහම ඕන සමහරුන්ගේ ප්‍රകൃතියෙන් එකක් වැඩි. හරිනේ? ප්‍රകൃතියෙන් සමහරුන්ගේ එකක් වැඩි නම් පහම ඕන. පහම ඕන. ඒ කියන්නේ අර ඇත්තට මේ මේ මේ පහත් ප්‍රතිනාගේ එකතුවෙන් තමයි මේ ඔක්කොම ක්‍රියාකාරීත්වය වෙන්නේ. නමුත් ඔය අතර ප්‍රකෘති ගතියකුත් තියෙනවානේ. අන්න ඒකයි සද්ධා වැඩි කිව්වේ. දැන් සමබරට වෙනවා. සමබරට වුණාට නම් මේ මේක ක්‍රියාකාරීත්වය අර කිව්වේ. දැන් අවබෝධය දැන් බලන්න සෝවාන් මාර්ගය දහස් ආකාරයකට වැටෙනවා කියවනේ. ආකාර 17න් එක්කෙනෙකුට වැටෙන්නේ එකයි. ආකාර 17න් එක්කෙනෙකුට අවබෝධ වෙන්නේ එකයි. නමුත් සෝවාන් තමයි ඒ දහස් ණය ක්‍රමයෙන්ම සෝවාන් වෙන්න පුළුවන්. එතකොට අර ඒ කියන්නේ ඔක්කොටම ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග, මාර්ගා ඔක්කොම සමසමව තියෙන්න ඕනේ. කියන්නේ ප්‍රමාණය. නමුත් ඒගොල්ලෝගේ අර පළපුරුද්දන වැටහෙන ආකාරය තමයි මේ කියන්නේ. වැටහෙන දැන් දැන් ත්‍රිලක්ෂණයෙන් වුණත් ඇතැම් කෙනෙකුට වැඩියෙන් වැටෙනවා අනිත්‍ය ලක්ෂණය. ඇතැම් කෙනෙකුට වැඩියෙන් වැටෙනවා දුක්ඛ ලක්ෂණය. ඇතැම් කෙනෙකුට වැඩියෙන් වැටෙනවා අනිත්‍ය ලක්ෂණය. අන්න ඒකයි මේ කියන්නේ. ඒ කුරුදු කරුපේ හැටි ඒක. ඒකයි කුරුදු කරුපේ හැටි ඒක. දැන් ඒකට ඒක එක හරිනේ. දැන් අර මෑණියන්ගේ ප්‍රශ්නෙට ගොඩාක් උත්තර ගියා මේ. <laughs> ඈ? මහත්මයා මෙහෙමයි. ඒ ලක්ෂණ තුනම දකින්න ඕනේ. ලක්ෂණ තුනම දකින්න ඕනේ. අර අපි කියවන්නේ අවසාන සිත් තුනක් ගැන. පරිකාරම උපචාර අනුලෝම ඔය තුනට වැටෙන්නේ එකයි. ඒ තුන තුනක් කරන්න බෑ. ඒකයි මේක තේරුම. ඒ මොකද චිත්තක්ෂණ තුන කිව්වහම මේ මේ හිත හිතයින වෙලාවක් නෙමෙයිනේ. ඒක හරිය තමන් පුරුදු කරපු භාවිතාවනෝ තමයි කියන්නේ. ඒකයි තේරුම. දැන් ඔය ඉතින් දැන් විපස්සනාදී අපි හිතමු දැන් පඨවි ධාතුව අපට පෙනී පෙනී තියෙනවා නම් පඨවි ධාතුව පඨවි අනිච්චයි අනිච්චයි අනිච්චයි අනිච්චයි කියලා ඒක අනිච්ච හිතනවා මිස අනිච්චය දුකයි අනත්තයි කිව්වොත් හරියන්නේ නැහැ. අවබෝධයේ විකෘති වෙනවා. කියන්නේ ඒක පැහැදිලි නෑ. ඒයි ලක්ෂණ තුනක් නේ. එකක් ඉස්සලා කරලා ඊට පස්සේ එකක් කරන්න ඕනේ. අනිකක් කරන්න ඕනේ. කඩ කඩ පුළුවන්. එහෙමයි. ඒ අනිච්චක දැකලා ඊට පස්සේ දුක්ඛයත් බලන්න ඕනේ. ඊට පස්සේ අනාත්මත් බලන්න. ඊට පස්සේ අසුබත් බලන්න ඕනේ. ওই හතරම බලන්න ඕනේ. ඉතින් මේ හතරම වඩලා එහෙම පුරුදු කරපේ කෙනා තමයි අද අධිගමයටපත් වෙන මාර්ග චිත්ත වේදිතේ එකයි දකින්නේ. ඒකයි විශේෂත්වය. ඒක අපි හිතනවා නෙමෙයිනේ. ඒක ධර්මතාවයෙන් සිදුවෙන දෙයක්. ධර්මතාවයෙන් සිදුවෙන දෙයක්. ඇත්තටම පෙර විශ්වාසමයක් නැතිනම් දකින්නේ නැහැ. දකින්නේ නැතුව ඇතේ ගුණී පිහිටා සිටිනවා. එයා දන්නේ නැහැ එය දන්නේ නැතුවට කවදාකවත් පංචශීලයේ කඩන්නේ නැහැ. අපාගාමී පාපයක් ඔහුගෙන් සිද්ධ වෙන්නේ නැහැ. අන්නේ ශාස්ත්‍රෝ කෙනෙක් පස්සේ යන්නේ නැහැ. ඒ ගුණ කොහොම පිහිටා තියෙනවා. ඔහු තිනාරේ ඒ ඒ අවබෝධය ඒ අවබෝධය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් තමන් දන්නේ නැහැ මං සෝවාන් වෙලා ඉන්නවා කියලා දන්නේ නැහැ. අර විදිහට භාවනා කරලා හරි උපතින්ම ලැබිච්ච හැරි පෙරවිසු ආත්මයක් දැක්කනම් ඔන්න පුළුවන් නේ. එහෙම නැත්නම් බෑ. එහෙම දැන් දැන්. අය නෑ. හැදැන් කියලා තියෙන්නේ රතන සූත්‍රයේ ගාථාවකනේ. පින්චාපිතේ හොන්ති බුසප්පමත්තා. මෙතේ භවං අට්ඨමං ආදියන්ති. ඔච්චර පමා විහෙරණේ හිටියත් ආස හතක් ඇතුළත රහත් වෙනවා නේද? බුදු කෙනෙක් දැක්කා හෝ නොදැක්කා හෝ බණ ඇසුවා හෝ නොඇසුවා හෝ කොච්චර පමා වෙලා හිටියත් අත්ත්‍ය ආත්මය නකොට නම් අධිගම ලැබෙනවා ලැබෙනවා ඒක තමයි මේ මේ සත්‍යය අබුද්ධෝත්පාද කාලය පුළුවන් පුළුවන් ඒක නාවශ්‍ය තියෙනවනේ <coughs> අවශ්‍ය තියෙනවා ඉතින් ආත්ම හතක්නේ දැන් බුද්ධෝත්පාදයේ තියෙන සීමිත කාලයකින් අවසන් වෙනවා ඉතින් මේ තැනත්තා තව ඉන්න පුළුවන් ඉන්න පුළුවන් දැන් බලන්න බිම්බිසාර මහරජුරෝ ධාතුරු මහරජගේ දැන් ඉන්නවා ජනවසව කියලා ජීව රාජය කියලා ඉතින් එතුමාට අවශ්‍ය තියෙනවා අවුරුදු 90 ලක්ෂයක් අපේ වයසේ අපේ මනුෂ්‍ය අවසෙන් අවුරුදු 90 ලක්ෂයක් එතකොට අපේ බුද්ධ ශාසනේ නෑනේ එහෙම වාර 7ක් එකම එතන ඉන්නවා. ප්‍රාර්ථනා අනුලක්ෂේව 7ක් එතන ඉන්නවා. ඒ කියන්නේ හත් වාරයක් එතන උපදිනවා. සත්‍ය නිවන රහත් වෙනවා. එතකොට මෛත්‍රී බුදු දාන වාසේ ඒ නෑ බුදු වෙන්න කාලෙමදී ඒක තව ගොඩාක් කල් ගත වෙනවානේ මෛත්‍රී බුද්ධ ශාසනයෙන්ද. නමුත් ඒ අවුරුදු 90 ලක්ෂයේ වෙනකොට ඉතින් අබුද්ධෝත්පාද කාලේ. නමුත් අර සෝවාන් ඵලය පිළිහෙන්නේ නෑ. දැන් ඒකෙදිම එහෙදිම රහත් වෙන එතුමා. පුළුවන් පුළුවන් එන්න පුළුවන් එන්නේ නැහැ. මොකද එතුමාගේ ප්‍රාර්ථනාවක් වුණා. අර ජනවසව සූත්‍රයේ තියෙන ඊතෝ සත්‍ය තතෝ සත්‍ය චුද්දස පර්මානි උණු වචනයක් තියෙනවා මට මතක නැහැ. ඒක තියෙනවා බිම්බිසාර මහ රජුගම් වෙන්නේ ඉස්සර ආත්ම හතක්ම හිටියේ එතන. දැන් විවිසාරා ජිරෝ සෝවාන් වෙලා අයමත් හත් ආඥාවක් එතන උපදිනවා. ඒක ප්‍රාර්ථනාවක්. ආත්ම 14ක් එතන. නැත්නම් එතුමා ඉහළ දිව්‍ය ලෝකයට යන්න පින් තිබුණා. ඒක අවශ්‍ය වුණේ නැහැ අර කලින් චේතනට කැමැත්ත ඇති වුණා. <laughs> තියෙනවා. සම්මාත පචේක බුද්ධ ඉන්නවනේ බුදුහාමුදුරේ ඉන්නවා ඉන්නවා ඔය බුද්ධෝත්පාද කාල හා සමාන කාලවල තමයි පසේ බුදුරුත් පහළ වෙන්නේ. අවුරුදු ලක්ෂයක අඩු ආයස තියෙන්න ඕන 100ක වැඩි තියෙන්න ඕන. අනික පිරිහීමේ යෝගයේ වෙන්නත් ඕන. අනික කාලවල පසේ බුදුරු පහළ වෙන්නේ හැබැයි බුදු කෙනෙකුන් වහන්සේට අයිති කාලෙ පහළ වෙන්නේ. දැන් මවකුසක බුදු මේ බෝසතුන් වහන්සේ නමක් පස්චිම භවයේ ප්‍රතිසන්දි ගන්නකොට ඉන්නේ පසේ බුදුරු. ඒතකොට බුදුරජාණන් වහන්සේලන්ගේ ධාතු අන්තර්ගාමනිකන් අය පසේ බුදුරු පහළ වෙන්නේ නැහැ. ඒකන් එකකම් බුද්ධෝත්පාද නිසා. හවස වැඩි වෙන කාලේ පසේ බුදුරුත් නැහැ. නෑ නෑ. හවස අඩු වෙන කාලේ තමයි පසේ බුදුරුත් පහළ වෙන්නේ අවුරුදු ලක්ෂයේ ඉඳලා ඊට පහ මෙහා. ඒ බුදුවරුන් වහන්සේත් එහෙමනේ පහළ වෙන්නේ. ඔව් අඩු වෙන කාලේ. මොකද දුක්ඛ සත්‍ය වැටහෙන්නේ එතකොටනේ. ඊට වඩා නැගීගෙන යනකොට දුක්ඛ සත්‍ය ආબોධ කරවන්න බෑ. සැප සම්පත් වැඩි වෙනවනේ ඒකයි. ඒකයි. අහහ ඉතින් එදා උදේ කිව්වේ අපි සතර අපාය ගැන කිව්වනේ ත්‍රිවිධ සත්‍ය විනාශ කිව්වනේ අෂ්ට දුෂ්ටාසනේ අහලා තියනවාද? අහලානේ ලෝවැඩ සංගරාවේ තියෙන ලස්සනදනේ. ලෝවැඩ සංගරාවේ කවියෙන් තියෙන ඒ කාලේ තියෙන භාවිකාවෙන් දැන් නැහැ ඒක තියෙනවා මේ ධර්ම ග්‍රන්ථයක මොකද්ද මේ සද්ධම්මෝපායන කියන ගාථා පොතක් තියෙන පෙරෝනි පොතක්. ඒකේ තියෙන මෙන්න මේ තයෝ අපාය ආරුප්පා සංඤං පච්ඡන්ති මම්පිතේ පංචේන්ද්‍රියානං වේ කල්යං මිච්ඡා දික්කේ දාරුණා අපාතු භාවෝ බුද්දස්ස සද්ධම්මාමත්වේ දායිනෝ අට්ඨකනා සමයා ඉති ඒතේ ප්‍රකාශිතා අරුණ අටක් තියෙනවා තයෝ අපාය අපාය තුනයි නරකයේ ත්‍රිසං අපාය ප්‍රේත අපාය ඒ ප්‍රේතාපායට අසුරාපා එකතු වෙන නිසා තුනට ගණන් ගත්තා. එතන තුනයි. ආරෝපා සංඥා අසඤ්ඤතලේ හරි අරූපතල මේ පස් ස්ථාන එකක්. ඒ තැනකට පින් කරලා ගියාට එහිදී සෝවාන් වෙන්න බෑ. ඒ නිසා අසඤ්ඤතලේ සහ සතර අරූපතලේ ඒක හතරවෙනි එක. පච්චන්ති මන්තිච්ච තුනුරුවන් නොකවන්න සත්‍යන්ත ජනපදය ප්‍රත්‍යන්ත කියන්නේ කොහේ හරි දැන් ලංකාව වුණත් කුණුරුවන් උපවටනා ප්‍රදේශයක් වුණොත් ඒක දුෂ්ක්ෂණයක් නැත්නම් නුසුදුසු තැනයි. අයි බණහඳ නෑ, ඩම්පින්කම් කරන්නේ, කල්යාණ මිත්‍රවෝනේ, කුණුරුවන්නේ. ප්‍රත්‍යන්ත ජනපදයේ පස්වෙනි එක. ඊළඟට මිච්ඡාදිත්‍යිත දාරුණා. දරුණු මිසදුටු ගැනීම. අනික පංචේන්ද්‍රයන්න් වේකල්ලා. ඒ කියන්නේ අඳගොළු දිහිරි උන්මත්තක මන්ද බුද්ධික අවස්ථාව. ඊළඟට අපාසු භාවෝ බුද්ධස්ස. බුද්ධෝත්පාදයක් නැති කාලේ. ඉතින් බුද්ධෝත්පාද කාලේ හැම කල්ලිම නෑ. නමුත් අනිත් එයන් අපි වැලකී සිටින්න ඕනේ. අපාහත් අපාය වලින් වැලකී සිටින්න ඕන, අසඤ්ඤ තලයෙන් වැලකී සිටින්න ඕන, අරූප තලයට ගියත් ආපහු එන්න බලන්න යන්න ඕන. ඊළඟට මේ පිටසක්වලක නූපදින්න ප්‍රාර්ථනා තියෙන්න ඕනේ. ඊළඟට අඳගොළු බිහිරි වෙන්නේ අභාව්‍ය වෙන වෙන්න ප්‍රාර්ථනා තියෙන්න ඕනේ. නියත මිසුදුන් නොගන්න ප්‍රාර්ථනා තියෙන්න ඕනේ. ඒවා තමයි අෂ්ට දුෂ්ටක්ෂණයෙන් නිර්මුක්ත කියලා කියන්නේ. පංචවද අන්තරාම ඒ කියන්නේ සුගතියට නිවනට බාධක අවස්ථා පහක් තියෙනවා. මොනවාද පංචවද අන්තරා? කලින් මම කියලා දීලා තියෙනවා. කර්මාන්තරාය කිලේශාන්තරාය විපාකාන්තරාය උපවාදාන්තරාය ආනාවීතික්‍රමණාන්තරාය කියලා පහක් තියෙනවා. කර්මාන්තරාය කියන්නේ පංචානන්තරේ කර්මය. පංචානන්තරයේ කර්මී කරගත්තනම් සුගතියට නිවනට යන්න බෑ. ඊළඟට කර්මාන්තරාය කිලේශාන්තරාය කියන්නේ නිත මිසුදුතු ගැනීම. නියත මිතුරිත ගත්තනම් ඒ කස්තරේතුරු සුගතියේ නිවනට යන්න බෑ. විපාකාන්තරය කියන්නේ අහේතුක දෙහේතුක උත්පත්තිය. අහේතුක කියන්නේ දැන් අපි අඳගොළු බිහිරි වැනි අභව්‍ය කුජලයන් විහෙතුක කියන්නේ අඳගොළු බිහිරි නුනත් උපතින්ම ප්‍රතිසන්දි ප්‍රඥාව නැති අය. ඒකත් විහෙතුකයි. විහෙතුක උත්පත්තියටත් ගැඹුරු දෙයක් අවබෝධ කරගන්න බෑනේ මාර්ගඵල. හැබැයි සුගතියට යන්න බාධාවක් නැහැ. ඒක විපාකයක්නේ. ඒ කුසල් කළ සුගතියට යන්න පුළුවන් නිවන් දකින්න බෑ ඒ ජීවිතේ. ඒකට කියන විපාකාන්තරාය. ඊළඟට උපවාදාන්තරාය කියන්නේ ආර්යයන් වහන්සේලාට දොස් දොස් පැවරීම. උපවාද. ඒ කියන්නේ දැන් දැන දැන හෝ නොදැන හෝ මේ ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා දන්නේ නැහැ. නමුත් උපවාද කළොත් දොස් කිව්වොත් ඒක සුගතියට නිවනට බාධාවක්. සමාව ගත්තොත් පුළුවන්. දැන් අර ඉස්සර කතා වෙච්ච උනේ සමාව ගත්තොත් පුළුවන් නැත්නම් බාධාවක්. දැන් අර අඹපාලි ගැන කියලා තියෙන්නේ. අඹපාලි කතාව. ඒ ගොඩාක් ඈත. කොහෙද සිටි සිටි බුද්ධ කාලේ. සිටි බුදුරජාන් වහන්සේ කාලේ. සිටි බුද්ධ ශාසන කාලය වගේ මතකයි. සිතී බුදුරජාණන් වහන්සේගේ කාලේ අම්බපාලි ශාසනය පැවිදිලා හිටියා වික්ෂුණීන් වහන්සේ නම. ඉතින් පුදුජනයි. ඔය අතරේ ඉතින් ඒතකොට සිතී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් කාලා ධාතු චෛත්‍ය බැඳලා තිබුණා. ඉතින් කවුරු කවුරු පුතෙන් වඳින්න යනවා රහතන් වහන්සේලා හිටන් වඳින්න යනවා. ඉතින් වික්ෂුණීන් වහන්සේලා කණ්ඩායමක් ඉස්සෙල්ලා වැඳලා ප්‍රදක්ෂිනා කරලා තිබුණා. ඒ අතු පිටත් වෙලා ඉතින් ඒක රහත් මෙහෙණින් වහන්සේ නමකට ප්‍රතිෂ්ඨාත වෙලා තියෙන අපට වාගේ. ත්‍රිභුමන් ගියාම සොටු ගුලියක් මළුවේ වැදිලා තිබුණ දන්නේ නැහැ. මෙහෙණින් වහන්සේ දැක්කේ නැහැ, දන්නේ නැහැ. මළුව අපිරිසුදු වෙලා තිබුණා. මේ අත පස්සෙන් ප්‍රදක්ෂිනා කරන මේක දැකලා පාට කේන්ති අරගෙන බැනවැදුණා. කවද මේ වෙසඟන මෙතන මේ අපිරිසුදු කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒක පාපයක් වුණා. මේ රහත් මෙහෙණින් වාසේ කෙනෙකුගෙන් වෙච්ච අත්හැරද්දක් දැන දැන කරන්නේ නෙමෙයි. හැබැයි මෙතුමියට පස්සේ පසුතැවිල්ලක් ආ අනේ මම කාටද දන්නේ මේ දුක් කියේ අනේ හොයාගන්න ඕන මම සමාව ගන්න ඕනේ හොඳ නිහතමානිකමක් නමුත් කරගන්න බැරි වුණා. කවුද කියලා හොයන්න බැරි වුණා ගියාසක් දන්නේ නැහැ. ඒ පාපය නිසා මොකද? ආත්ම දසදහහක් වාර විසගනක් වෙන්න ඕන බලන්න කවුද? ආත්ම දසදහහක් ඊට පස්සේ තමයි කාශ්‍යප බුදු සසුනේ මහාන වෙලා අවුරුදු 20000ක් සිවිල් දැක්කා. ඊට පස්සේ දෙව්ලෝ යන්න තිබුණේ. ඉතින් ප්‍රාර්ථනා කළා මට මේ මෞකසක නොව ඕපකාතිකව මනුලෝ ඉපදිලා රහත් වෙන්න ලැබේවා. එනිසා දෙව්ලොවෙන් චුත වෙලා ඇවිල්ලා අඹ ගහක් ළඟ විශාලා මහනුවර අඹ රජ අඹ උයනේ අඹ ගහක් ළඟ දෙවඟඩක් වගේ පහළ වෙනවා. පස්සේ ඉතින් අර පුරාණ කර්මයේ දුකක් ඉඳලා අන්තිමේදී තමන්ගේ පුතෙක් උපන්න පුතා පැවිදිලා රහත් වුණා. විමල කොණ්ඩඤ්ඤ. ඊට පස්සේ මෙතුමිය තමන්ගේ ආරාමේ ශාසනයට පූජා කරලා පැවිදිලා රහත් වුණා. අර මේ සමාගන්න බැරි වෙච්ච නිසානේ. ඉතින් ඒ වාගේ තමයි දැන් ආර්ය උපවාදී වුණොත් තමා ලබන්න තියෙන ධ්‍යානයේ මාර්ගඵලයට ලබන්න බැරි වෙනවා. එනිසා ඒක අන්තරාවක් උපවාදාන්තරයි. අනේක ආනාවිතික්‍රමනාන්තරයි. ඒකන තමා සමාදන්ව රක්නා සීලය කඩ කිරීම. සීලය කඩ කරා නම් ආඥාව ඉක්මවුවා. කාගේද ආඥාව? බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ නියම ඉක්මවීම සුගතියට නිවනට බාධායි. ඔන්නේ තමයි පහ. ඊසාපතේ කියන අන්තරා පහ නොවේවා කියන එකයි මේ ප්‍රාර්ථනාව. ආනන්තරේ කර්ම කරමුන තමා ගන්න දැන්. ඒක ඉතින් ආනන්තරය අනිවාර්යෙන් යන්න ඕනේ. ඈ? ඕ මරණයට චුතිය කරනතුරුම ප්‍රතිසන්දේ දෙන නරකාදී. අවිචි. ආඥාව ඉක්මගෙන ශික්ෂාපද කැදීම. ශික්ෂාපද බිඳීම. සමා සමන් ධර්ම ගන්නවලද ශික්ෂාපද බිඳීම ආනා වීතික්කමනාංශදාය ආඥාව ඉක්මවීම. වීතික්කම කියන්නේ ඉක්මවීමනේ. දැන් අපේ සීලානුස්සතියට අර පෙර දැකීවේ අවීතික්කම සීලයක කියලානේ. <laughs> දැන් නම් වෙලාවත් හයයි. ස්වාමීන් වහන්සේ ඒක මෙහෙමයි ඒ දේශනාවේ සඳහන් වෙනවා සීල බුදුවරයන් වහන්සේලා පහළ වෙන ජම්බුද්දීපේ මධ්‍ය මණ්ඩලයේ. වෙන කොහොමවත් පහළ වෙන්නේ නැහැ. මෙහෙම කියලා තියෙනවා අභිධර්ම කෘතිකේ විභංග ප්‍රකරණේ ඥාන විභංග කියලා තියෙනවා. වෙන කොහේවත් බුදුවරු පහළ දැන් ලක්දිවවත් මේ රටවල පහළ වෙන්නේ නැහැ. ලක්දිව කියන එක ජම්බුද්දීපේ කායතනට ප්‍රත්‍යන්ත ජනපදයක්. ජම්බුද්දීපේ මධ්‍ය මණ්ඩලයක් නැත්නම් යොදුන් 300ක වටක් ප්‍රමාණය. ඒ ඇතුළත තමයි බුදවරු, පසේ බුදවරු, ශක්තිත රජවරු, අග්‍රශ්‍රාවකවරු පහළ වෙන්නේ. අන්න මේක ධර්මතාවක්. ඒක ජය භූමියක්. ඒක මෙහෙමයි මහත්තයෝ මේ විශාත නමක් නෙමෙයි අනන්ත විද්‍යාව. දැන් ඔය බෝධි බුද්ධ බෝධිසත්ව චරිතේ තියෙනවා අර මනෝක්කණිකාණී ඉඳලා දහසේ අසංක කල්පය ඇතුළත බුදුරු 512000ක් සිදු වෙලා තියෙනවා. නම් දැන් සඳහන් වෙලා නැහැ. ගංගන් සඳහන් වුණේ අපේ බුදුරජාණන් වහන්සේ පළමුවට බෝධිසත්ව මේ සුමේද තාපස විවරණ ලැබුවානේ. ඒ විවරණ ලැබුවේ මේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ කාලක වැඩ හිටිය හතර නම. දීපංකර බුදුහාමුදුරුවෝ හතර වෙමියා. නමුත් ඒ කල්ප හතරම මගින් නම් සඳහන් වෙනවා. සම්නම් කර මේ දන් කර සරණම් කර. ඒ තුන් බුදු සාසොන් වල විවරණ ලැබුණේ නැහැ. හතරෙනි එකේදී විවරණ ලැබුණා. එතකොට ඒ සාරාංශක කල්ප ලක්ෂයේ ඇතුළත පහ දෙකටක දිනය තමයි මේ අටවිසි නම. ඒකයි නම් සඳහන් වෙන්නේ. ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ